මේ නාම රූප ධර්මතාවය අපගේ ජීවිතවල ගොඩාක් වැදගත්. ඒ වගේම අනිවාර්යයෙන්ම දැනගත යුතු ප්‍රත්‍යක්ෂ කරගත යුතු ධර්මතාවයක්ව පවතිනවා. ඒකට විශේෂ හේතුවක් තමයි අපි මේ ජීවත් වෙන භෞතික ලෝකයේ තුල මේ සෑම කෙලෙස් ධර්මයක්ම ලෝභයක්, ద్వේෂයක්, මෝහයක්, රාගයක් මේ හැම එකක්ම නිර්මාණය වෙලා පවතින්නේ මේ නාමය රූපය කියන ධර්මතාවයන් තුල නාමය රූපේ නැත්තම් මේ ලෝකේ කිසිම කෙලෙසයක් අටගන්න පවතින්න පුළුවන් කමක් නැහැ එහෙනම් මේ නාම රූප ධර්මතාවය භාවනා යෝගියාට අවබෝධ වෙනවා එයා කෙලෙස් වලින් නිදහස් වෙනවා එහෙනම් එයාට මේ ධර්මතාවය ප්‍රත්‍යක්ෂ වෙන්නේ කොහොමද අවබෝධ වෙන්නේ කොහොමද ඒ අවබෝධය ආනාපාන සති භාවනාව තුළින් ඇති වෙන්නේ කොහොමද කියන එක අද අපගේ සාකච්ඡාවට භාජනය වෙන විශේෂ කාරණාවක්. අපි දන්නවා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ කොටස් අතර එකතු වෙලා යම්කිසි වස්තුවක් නිර්මාණය වුණාම ඒ වස්තුවට අපි නාමය රූපය කියලා සඳහන් කරනවා. අපට වැරදිලා තියෙනවා. අපි වරද්දගෙන තියෙනවා මේ ලෝකෝත්තර ගමනේදී මේ කොටස් අතර එකතු වුණාට පස්සේ නාම රූප හැදෙනවයි කියලා. නෑ, එහෙම එකක් නෑ. තනි තනියෙන් මේ කොටස් පවතිනකොට ඒ කොටස් වල නාම රූපේ පවතිනවා. ආපෝ කියලා ගත්තාම වතුර වල රූපයක් නැද්ද? ඒ වතුර වලට වර්ණයක් නැද්ද? ඒ වතුර වලට ගන්ධයක් නැද්ද? ස්පර්ශ වෙන්නේ නැද්ද? අමතන්න නමක් නැද්ද කියලා බැලුවාම මේ එක භූතයක් ගත්තාම ඒ භූතයටත් මේ නාම රූප ධර්මතාවයේ ඉමි. එනම් පටවි ධාතුවෙන් ගත්තාම මේ පේන්නේ හැම දෙයක්ම රූපනම්. ඒ රූප අඳුනා ගන්න නාම පවතිනවා නම් මේ පටවි යන තැනම තියෙන්නේ නාම රූප ධර්මතාවයන්. ආපෝ වල තියෙන්නේ නාම රූප ධර්මතාවයන්. වායෝ වලත් නාම රූප ධර්මතාවයන් තියෙනවා. අද වර්තමාන වෙනකොට මේ වායෝ වල නාම රූප ධර්මතාවයන් බොහොම සරලව අපිට කියන්න පුළුවන්. ලෝක සත්‍යයක පිළිගන්නවා. අපි දන්නවා ඔක්සිජන් වායුව කියලා කියනවා නයිට්‍රජන් වායුව කියලා කියනවා කාබන් ඩයොක්සයිඩ් වායුව කියලා කියනවා ඉලියම් ලිතියම් බෝරෝන් කියලා මේ එක එක নানা ප්‍රකාර මේ වාත වර්ග ආවර්තිත වර්ග තුලින් විද්‍යාඥයෝ එළි දක්වනවා එහෙනම් මේ එකම වායුව තුල ඒ පවතින ඒ අණුවල තියෙන தත්වයට අනුව ගුණයට අනුව ඒ ඝනත්වයට අනුව নানা ප්‍රකාර නම් වලින් ඒවා ප්‍රසිද්ධියටපත් කරලා එහෙනම් අපි හිතාගෙන හිටියා මේ වායෝ කියලා කියන ධාතුව එකයි කියලා කිව්වම නෑ ඒ වායෝ ධාතුව තුල নানা ප්‍රකාර නාම নানা ප්‍රකාර රූප එහෙනම් මේ වායෝ ධාතුව තුලත් ගණනින් කියන්න බැරි සීමාවකින් මැනලා සීමා කරන්න බැරි තරම් නාම රූප පවතිනවා. ආලෝකය ගත්තාම මේ තේජෝ ධාතුව ගත්තාම අපේ කැලෑගින්න, ලැබ්ගින්න, ලිපේගින්න, පානේ ආලෝකය, ඉටිපන්දමේ ආලෝකය, විදුලි බුබුලේ ආලෝකය කියලා මේ තේජෝ ධාතුවට নানা ප්‍රකාර නම් දීලා තියෙනවා. සූර්යාගෙන් පැමිණෙන ඒ සූර්ය රශ්මිය ඒ තරංගයට පවා පාන්දර සූර්යාලෝකය ඉමිදිරි එළිය උදෑසන ආලෝකය මධ්‍යාහනය සවස මන්දාරම් ගතිය මේ විදියට මේ ආලෝකය අපි වර්ග කරලා තියෙනවා පේන්නේ එකම එළියක් නම් දැනෙන්නේ ඒ එළියම නම් කොහොමද මේ නාම රූප වෙනස් වුනේ? එහෙනම් මේ සෑම තේජෝ ධාතුවක් තුලම ඒකේ ස්වභාවයට, ඝනත්වයට, ප්‍රමාණයට අනුව ඒ නම් ටිකට වෙන වෙනම රූප ලැබිලා. එහෙම නැත්නම් ඒ රූපවලට වෙන වෙනම නාම ලැබිලා. මේ නාම රූප ධර්මතාවය මේ සතරමා භූතය තුළින් නිර්මාණය වෙන එක ප්‍රත්‍යක්ෂ වෙන ධර්මතාවය අපි දැන ගැනීම ගොඩාක් වැදගත්. මේ ආනාපාන සති භාවනාව කරන මේ භාවනා යෝගියා තමන් ආසනයක වැඩ හිඳගෙන තමන්ගේ සීය ආස්වාස ප්‍රාස්වාස වෙන බව දැනගෙන ඉන්නකොට එයාට ඉස්සෙල්ලාම තේරුම් ගන්නවා මේ ලෝකේ නාම රූප පවතින බව වායුවක් ඇතුල් වුණා වායුවක් පිටත් වුණා ඇතුළුනේත් වායුව නම් පිටත්ුනේත් වායුව නම් වායුව වෙනසක් තියෙනවද නැහැ අපි දන්නවා ඇල දොළ ගංගා පොකුණු වැව් ලිං මේ හැම එකෙම තියෙන්නේ මොනවද වතුර නමුත් ලිං වතුර, වැව් වතුර, පොකුණු වතුර, ඇල වතුර, ගංගා වතුර, මූදු වතුර කියලා අපි নানা ප්‍රකාර නම් වලින් කියනවා. එහෙම වතුර මේ ලෝකයේ තියෙන බව මිනිස්සු විශ්වාස කරනවා. හැබැයි වතුර කිව්වාම මේ ඔක්කොම එකයි. හේතුව මේ ආපෝ ධාතුව එක එක ස්ථානවල පවතිනකොට ඒ ඒ ස්ථානවලට අනුව එයාගේ නම වෙනස් වෙනවා. එහෙනම් මේ නාම රූප ධර්මතාවය කියලා කියන්නේ නාම හතරයි රූප හතරයි පවතින්නේ සැබෑ වශයෙන්ම පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූප හතරයි ඒකට නාම හතරයි හැබැයි මේ සතරමා භූත තමන් ඇති වෙන ස්ථානයට අනුව ප්‍රමාණයට අනුව ගුණත්වයට අනුව ගනුදෙනුවට අනුව নানা ප්‍රකාර නාම රූප මේ ලෝකේ නිර්මාණය වෙලා ඒවට විවිධාකාර වටිනාකම් ඇති වෙලා මේ ලෝක සත්වයා මේ නාම රූප ධර්මතාවයේ අර දැලේ පැටලිච්ච මාළුවා වගේ පැටලිලා එනම් මේ ආනාපාන සති භාවනා වඩන මේ භාවනා යෝගියාට වැටහෙන ධර්මතාවයක් තමයි මෙච්චර වෙලා අපි මේක වාතේ වාතේ කිය කිය හිටියා වායෝ ධාතුව කියලා කිව්වා දැන් ඒ ධාතුව කයට ඇතුල් වෙනකොට ඒකට උස්ම කියලා අපි කියනවා. දැන් වාතය කියලා අපි කියන්නේ උස්ම ගන්නවා. තවත් නාමයක් ලැබුණා. ඒ නාමය නැවත දෙකට බෙදනවා. ආස්වාසය ප්‍රාස්වාසය කියලා. එනකොට නමකුත් යනකොට නමකුත් කියලා නම් දෙකක් අදනවා. එහෙනම් මේ නාම හැදෙන ඇති මේ භාවනා යෝගියාට මේක ප්‍රත්‍යක්ෂ වෙනවා. එන්නෙත් වාතේ නම් යන්නෙත් වාතේ නම් මේ දෙන්නට නම් දෙකක් ආවේ කොහමද? එන කෙනා වෙනම හඳුනන්නත් යන කෙනා වෙන වෙනම හඳුනන්නත් තමයි මේ නම් දෙක දැම්මේ. එහෙනම් මේ ලෝකේ අඳුනා ගැනීමේ ප්‍රශ්නය නිසා තමයි නාම ධර්මතාවය ඇති වෙලා තියෙන්නේ. මේ අඳුනා ගැනීමේ ප්‍රශ්නයටම තමයි මේ රූප ධර්මතාවයත් ඇති වෙලා තියෙන්නේ. මේ හැම එකක්ම ගහක්. හැබැයි මේ ගහ අඳුනා ගන්න විවිධ නම් තියලා තියෙනවා. ඇයි මේ රූප හඳුනා ගැනීමේ පාසුවට? ඇයි විවිධ රූප නිර්මාණය කරලා තියෙන්නේ මේ නාම හඳුනා ගැනීමේ පාසුවට? එක්කෙනාට එක්කෙනා එකතු වෙලා. නාමයෙන් රූපය වෙන් කරන්න බෑ, රූපෙන් නාමය වෙන් කරන්න බෑ. එහෙනම් මේ අඳුනා ගැනීමේ ප්‍රශ්නය තමයි මේ නාම රූප ප්‍රශ්නය කියන එක මේ භාවනා යෝගියා අවබෝධ කරගන්න පටන් ගන්නවා. මේ නාමයේ රූපය අටගන්නේ කොහොමද කියලා එයා ගවේෂණය කරනවා. ඒ ගවේෂණය කරගෙන යනකොට ඒ භාවනා යෝගියාට ප්‍රත්‍යක්ෂ වෙන විශේෂ ධර්මතාවයක් තමයි සිත සමාධිගත වෙලා නිවුණු කෙනෙකුට විතරයි මේ ලෝකේ නාම රූප ධර්මතාවෙන් වෙන් වෙන්න පුළුවන්කම තියෙන්නේ. සිත නැවතුනොත් විතරයි නාම රූප ධර්මයෙන් යා නිදාස් වෙන්නේ. එහෙම නැත්තම් මේ ලෝකේ කවදාවත් මේ නාම රූප ප්‍රශ්නෙන් යා නිදාස් වෙන්නේ නිදාස් කරවන්නත් බෑ. මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ සිත සමාධියට එහෙම නැත්තම් නැවතිච්ච තැනට යන්නේ නැතුව තිබුණොත් මේ නාම රූප ඇති වෙන්නේ කොහොමද කියලා බලනකොට මේ නාම රූප ප්‍රශ්නේ තියෙන්නේ බාහිරව නෙමෙයි මේ ලෝකයේ මෙච්චර නාම රූප තිබුණත් කෝටි ප්‍රකෝටියක් නාම රූප තිබුණත් මේ නාම රූප මේ ආයතන අයෙන් අඳුනා ගන්නකොට තමයි මේ නාමය රූපය කියන ප්‍රශ්නය ඇති වෙන්නේ එහෙම නැත්නම් නාම රූප ප්‍රශ්නයක් මේ ලෝකයේ කිසිම තැනක නැහැ ඒ ඒ දේවල් ඒ ඒ තැන්වල ඇති වෙලා නැති වෙලා පැවතිලා ඒවා විනාශ වෙලා යනවා නමුත් මේ ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයෙන් මේ නාමය රූපය අඳුනා ගන්න ස්පර්ශ කරන්න ගියාම ඒ සංඥාවල් ලබා ගත්තාම තමයි මේ නාම ප්‍රශ්නේ රූප ප්‍රශ්නේ මතුවෙන්නේ එහෙනම් මේ තාපසයාට වැටහෙන තවත් ධර්මතාවයක් තමයි මේ අඳුනා ගැනීමේ ප්‍රශ්නය මත ඇතිවෙන්නා වූ ගැටලුව තමයි නාම රූප ප්‍රශ්නය නාම රූප ප්‍රශ්නය නිසා ඇතිවෙන ප්‍රශ්නයක් තමයි වටිනාකමේ ප්‍රශ්නය වටිනාකම ප්‍රශ්නයට අනුව තමයි ඊළඟ ප්‍රශ්නේ ඇති වෙන්නේ ඇලීම් ගැටීම් ප්‍රශ්නය. වටිනාකම් වැඩි නම් ඇලෙනවා වැඩි ආරක්ෂා කරගන්න ඉමිකාරත්වය නඩත්තු කරන්න ගැටෙනවා වැඩි. වටිනාකම අඩු නම් ඇලෙනවා අඩුයි ආරක්ෂා කරන්න යන වීරියත් අඩුයි. ගැටෙනවත් අඩුයි. එනම් මේ වටිනාකම් නිසා ඇතිවෙන ගැටලුව කොහොමද මේක ආරම්භ වෙලා තියෙන්නේ කියලා බලනකොට සෑම අණුවක්ම නිර්මාණය වෙලා තියෙන්නේ රූපයකින්. ඒ හැම අණුවකටම රූපයක් තියෙනවා. ඒ රූපය අඳුනන්න විවිධාකාර ආවර්ත වගුවට අනුව නම් තියෙනවා. එහෙනම් මේ අණු හැම එකටම නමක් තියෙනවා. ඒ නමට අදාළ රූපයකුත් තියෙනවා. අන්න ඒ නාම රූප එකතු වෙලා ඇදෙන මේ ලෝකේ ඈම දෙයකටම නාමයක් රූපයක් ඇදෙනවා හේතුව වස්තුවක් නිර්මාණය වෙන්නේ නාම රූප ධර්මතාවයෙන්. එහෙනම් මේ සෑම පරමාණුවක් තුලින්ම මේ රූපය තුලින්ම මේවා නිර්මාණය වෙන නිසා ඒකට රූපය අනිවාර්යම ඉමි වෙනවා. අඳුනා ගැනීමේ අවශ්‍යතාවය ඇති වෙනකොට කවුරු කෙනෙක් මේ ලෝකේ ඒකට නමක් දෙනවා. ඔයාගත්ත කෙනා ඒ රූපය තේරුම් ගත්ත අවබෝධ කරගත්ත කෙනා එයාගේ නමින් මේකට නමක් දෙනවා. අද වර්තමානයේ ගොඩාක් දේවල් වලට නම් ලැබිලා තියෙන්නේ සොයාගත්ත විද්‍යාඥයාගේ නමට සාපේක්ෂව. එහෙනම් තමන්ගේ නම මේ ලෝකේ පවත්වන්නට ඒ ගෞරවය කීර්තිය තමන් ලබන්නට තමන් හොයාගත්තයි කියන එක මේ ලෝකෙට ප්‍රසිද්ධ කරන්න එයාගේ නමින් තමයි ඒකට යා නමක් දෙන්නේ. අපි දන්නවා මේ ගස්ගල් වල ඕන තරම් ඖෂධ වර්ග බේත් වර්ග තියෙන බව. පරීක්ෂණාගාරයකින් ඒ අණු ටික එකතු කරලා මේ මේ බේත් වර්ග මේ මේ ලෙඩවලට හොඳයි කියලා කියනකොට ඒ බේත් වර්ග වලට නමක් තියන්නේ නැද්ද? තියෙනවා. ඒ බේත් වර්ග හොයාගත්ත ආයතනයේ නම එහෙම නැත්නම් ආයතනයේ මුල් ලකුර කරගෙන ඒගොල්ලෝ නම් පවත්නකොට ඒ එකතු වෙන සෑම අණුවකටම ඒ සෑම නිර්මාණයකටම අලුතෙන් රූපයකොත් නමකොත් ලැබෙනවා. විවිධ ඇඩවලින් එකම බේත හදනකොට එකම දියරය උනාට එකම බේත වුණාට ඒ ඇඩ වෙනස් වෙන්න වෙනස් වෙන්න নানা ප්‍රකාර රූපත් ඒ රූප හඳුනා ගන්න নানা ප්‍රකාර නමුත් අද වෙළඳ පොලේ දීලා තිනවා එහෙනම් මේ අවබෝධය මේ ආනාපාන සති භාවනා කරන භාවනා යෝගියාට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ භාවනා යෝගියා කල්පනා කරනවා මේක විශේෂ ධර්මතාවයක්. එහෙනම් මෙච්චර කාලයක් මේක දැනගෙන හිටියේ නෑ. මේ හැම අණුවකටම නාමයක් රූපයක් තියෙනවා. ඒ නිසා මේ අණු ගනුදෙනු කරන හැම තැනම නාම රූප පවතින බව. එහෙනම් අපි මේ කතා කරන සෑම වචනයක්ම මොනවද කියලා යට තේරෙනවා. ඒ තාපසතුමා කල්පනා කරනවා මම කතා කරන්නේ මොනවද කියලා බලනකොට එයා කතා කරන්නේ ඔක්කොම නාම ඔක්කොම රූප දැන් අපට මේක ලොකු ප්‍රශ්නයක් කොහොමද මේ කතා කරන වචන නාම රූප වෙන්නේ කියලා එන්න කියලා කියනකොට එන්න කියන වචනය එයාව මෙතනට ගෙන්නා ගන්න භාවිතා කරනවා ඒ ගෙන්නා ගන්න භාවිතා කරන ඒ සංඥාවට වචනයක් නැහැ ඒ නිසා මේ එන්න කියන වචනය තුලින් එයා මෙතන ගෙන්වා ගත්ත නිසා ඒ ගෙන්වා ගත්ත ඒ ක්‍රියාවට අපි නමක් දුන්නා. ඒ ක්‍රියාවේ වචනය තමයි එන්න. එතකොට එයා මෙතනට එනවා. එයාව ගෙන්නා ගන්න තියෙන sannivedana වචනය තමයි එන්න කියන ශබ්දය. එහෙනම් ඒ ශබ්දේ මොකද්ද නාමයක්? එයාව ගෙන්නා ගන්න පාවිතා කරපු ශබ්ද නාමයක්. ඒ වචනේ භාවිතා කළාම එයා යන්නේ නැහැ එනවා. එන එයා පැමිණෙනවා අන්න රූපයක් ඇදෙනවා එතන. මේක මේ භාවනා යෝගියා සියුම් ලෙස දකිනවා. ඇයි මේ භාවනා යෝගියා ආස්වාස වෙන බවත් ප්‍රාස්වාස වෙන බවත් දැනගෙන චිත්තානුපස්සනාවෙන් සීය වඩනකොට සිත ක්‍රමානුකූලව නිවෙනකොට චිත්ත වීති ගණන අඩු වෙනකොට මේ සියුම් දේවල් පුංචි දේවල් යට තේරෙන්න පටන් ගන්නවා. මේ ලෝකේ තරහා ගන්න ඕනේ කෙනෙකුට. එයා තුළ තියෙන තරාව ඇති කරන්න ඕනේ. එයා කැතවචන කියනවා. මේ කැතවචන මොනවද කියලා කිව්වම එයාට තරාව ඇති කරන්න අපි විසින් ප්‍රකාශ කරන නාමයන්. සතුන්ගේ නම් කියනවා අපි. එයා කැමති නැති යම් යම් දේවල් තියෙනවා නම් ඒ හැම එකක්ම වචන වලින් ප්‍රකාශ කරනවා. එහෙනම් අපි මෝඩයා කියලා පාවිච්චි කරනවා. අඥානයා කියලා පාවිච්චි කරනවා. එහෙනම් වසල සූත්‍රයේ යම්කිසි අඩුවක් දැක්කම අපි වසලයා කියලා පාවිච්චි කරනවා. ඒ විතරක් නෙමෙයි. අපි මේ මිනිසයාට ලෝභයා, දුස්සීලයා, දුෂ්ටයා මේ වගේ වචන කියනකොට මේ ඔක්කොම මොනවද නාම? එහෙනම් යම්කිසි කෙනෙක් තුළ තිබෙනා වූ අඩුව එළියට ගන්න එයාගේ ಗುಣධර්ම එයාට අවබෝධ කරලා දෙන්න අපි භාවිතා කරන සෑම shabdයක්ම නාමයක් කියලා අපට කියන්න පුළුවන්. එහෙනම් අපට මේ කනට ඇයෙන තරමක් ඇයෙන්නේ මොනවද? වචන මේ හැම වචනයක්ම නාමයක්. ඈට පෙනිලා තියෙන්නේ මේ පාට වලින් මොනවද මේ පාට වලින් දැකලා තියෙන්නේ දකින්න තරමක්ම රූප එහෙනම් මේ ඇසෙයි කනෙයි තියෙන ප්‍රශ්නයක් මේක. එහෙනම් ඇසයි කනයි මුල් කරගෙන තමයි මේ ධර්මතාවය ඇති වෙලා තියෙන්නේ. සිත සම්බන්ධ වෙච්ච ගමන් එයා වටිනාකම දකිනවා. වටිනාකම දැනගත්ත ගමන් චිත්ත වීති වලින් එයා මේකට ඇලෙන ප්‍රශ්නයකුත් ගැටෙන ප්‍රශ්නයකුත් කියලා අන්ත දෙක අදා ගන්නවා. අන්න මේ අන්ත දෙක නිසා තමයි මේ ලෝකයේ කර්ම ගොඩ නැගෙන්නේ. මේ කර්ම නිසා තමයි මිනිස්සු ඉපදෙන්නේ දුක් විඳින්නේ. අන්න මේ ප්‍රශ්න හැම එකක්ම මේ භාවනා යෝගියා ක්‍රමක්‍රමයෙන් ස්පර්ශ කරනවා. එයා වටා ගන්නවා මේ ලෝකේ හැම දෙයක්ම මේ ආනාපාන සතිය තුල අන්තර්ගත බව. මේ ලෝකේ මේ නාමය නැතුව මේ රූපේ නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. හේතුව එයා තේරුම් ගන්නවා මේ වාඩි වෙලා භාවනාවේ ඉන්න මෙයත් රූපයක් මෙයාටත් නමක් තියෙනවා මිනිසා කියලා එහෙනම් මේක ඈම අණුවකම තියෙනවා මගේ කයටත් මේක තියෙනවා මේ කයේ කොටස් 32කටම මේ ප්‍රශ්නේ තියෙනවා ඒ කොටස් 32 ඇදිලා තියෙන සෑම සෛලයක් තුලම මේක තියෙනවා එහෙනම් මේ නාම රූප ධර්මතාවය මේ ලෝකයේ හැම තැනම පවතින නැති ස්ථානයක් හොයන්න බැරි සංකීර්ණ ප්‍රශ්නයක්. එහෙනම් මේ ප්‍රශ්نين මේ මිනිසුන්ට ලැබිලා තියෙන්නේ මොකද්ද කියලා බැලුවාම යාට තේරෙනවා මේක දුක්ඛ සත්‍ය. මේ නාම රූපයේ තමයි මේ හැම දුකටම හේතුව. එක්කෝ රූපයක් අල්ලාගෙන මිනිස්සු දඟලනවා එක්කෝ නාමයක් අල්ලාගෙන දඟලනවා කායික භෞතික ප්‍රශ්න දෙකක් මේ ලෝකයේ තියෙන බව මේ ආනාපාන සති භාවනා වඩන ඒ ආර්ය ශ්‍රාවකයා වටා ගන්නවා. බලන්න රූපයක් දැකගෙන මේ රූපය මගේ කියනවා. මේකට වෙල කියනවා. අඹුව කියනවා, ස්වාම පුරුෂයා කියනවා, දරුවා කියනවා, ගෙවල් දොරවල් කියනවා, මිල මුදල් කියනවා, යාන වාහන කියනවා. මේ ඔක්කොම රූප ප්‍රශ්න. මේ රූපය අල්ලාගෙන මේ මිනිස්සු භෞතිකව දුක් විඳිනවා. ඊට පස්සේ තවත් මොනවද මේ දුක ඇති වෙන්න හේතු කිනකොට නාම ප්‍රශ්න. අසුවලා මට මේම කිව්වා. අසුවලා මට මේම දෙයක් කතා කළා. අසුවලා නිඳා කළා. අසුවලා මට අක්‍රෝෂ කළා. අගෞරව කළා. අපාස කළා. කීල එකක් අදාගෙන දුක් විඳිනවා. මේ දුකට හේතුව මොකද්ද? එහෙනම් මෙයාට නාම දීලා තියෙනවා යා. මේ නිന്ദා වචන මොනවද? ඒ නිന്ദා වචන කියන්නේ ඒ අඩුපාඩුත් එක්ක ඉන්න ජීවියා අඳුනා ගන්න භාවිතා කරන වචන. අඥානය, මෝඩය, වසලය මේ විදියට ඕනතරම් මේ විඥානයේ අඩුපාඩුත් එක්ක තිබුණාම ඒ අඩුපාඩුත් එක්ක ඉන්න ජීවිය අඳුනා ගන්න නම් තිබ්බා මේ නාම තමයි එයා නිନ୍ଦා කළා, අපාස කළා, අගෞරව කළා, අපකීර්තියටපත් කළා කියලා එකක් කියන්නේ. එහෙනම් දැන් මෙතන තින්නේ මොනවද? නාම ප්‍රශ්නයක්. එහෙනම් කායික සුවයත් මානසික සුවයත් නැති වෙන්න ප්‍රධානම හේතුව තමයි මේ නාම රූප ප්‍රශ්නය. මේ මිනිස්සු හැම කෙනාම මේ ලෝකයේ පෘතුච්චන වෙලා ඉපදිලා දුක් වෙනවා. සබ්බේ පෘතුජනා උම්මත්තකා මේ සෑම පෘතුජනෙක්ම උම්මත්තකා ඒ කියන මන්දමානසික ලෙඩ්ඩු ඇයි මේම කිව්වේ තථාගතයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මොනවද මේ ප්‍රකාශයට හේතු කරගත්තේ මේ නාම රූප ධර්මය එක්කෝ මිනිස්සු රූපයක් අල්ලාගෙන දඟලනවා මේක මගේ මටයි අයිති කියලා දඟලනවා නැත්තම් නාමයක් අල්ලාගෙන මේකේ අයිතිකාරයා මම මේක මටයි කිව්වේ මේකේ හිමිකාරත්වය මටයි දිය යුත්තේ කියලා නාමයක් අල්ලාගෙන දඟලනවා. එහෙනම් මේ නාම රූප දෙකට මැදි වෙලා මිනිස්සු දුක් විඳිනකොට ඉපදෙන්න හේතු හදාගන්නකොට කෙලෙස් වලින් මිනිස්සු පිරෙනකොට අන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ මිනිස්සුන්ට ඔළුව හොඳ නැහැ. එහෙම නැත්නම් තවත් විදිහට කියනවා නම් පිස්සු හැදිලා. ඒක ගොඩාක් ගෞරවයෙන් භාග්‍යතුන් වහන්සේ පාවිච්චි කරන උම්මත්තකයි කියලා. එහෙනම් මේ ලෝකයේ උම්මත්තක ප්‍රශ්නේ පවතින්නේ මේ නාම රූප ධර්මතාවයේ මත. මේ භාවනා යෝගියා මේක අවබෝධ කරගන්නවා. මේ ලෝකේ පේන කිසිම නාමයක් රූපයකට එයා අවුෙන්නේ නැහැ. එයාගේ කනට ඇයෙන කිසිම නාමයක් රූපයකට එයා අවුෙන්නේ නැහැ. එයා දන්නවා මේ ලෝකේ හැම දෙයක්ම නාම රූප වලින් තියෙන්නේ. එහෙනම් මේ සිතේ ප්‍රශ්න භෞතික ප්‍රශ්න මේ කායික ප්‍රශ්න මානසික ප්‍රශ්න කියන මේ ප්‍රශ්න දෙකම පවතින්නේ නාම රූප වලින් සාදු සාදු සාදු ආනාපාන සතිය තුළින් මේ කායික මානසික ප්‍රශ්න දෙක මට වැටහුණා මේ නාම රූප වලට කවදාවත් මම නම් අහුවෙන්නේ නැහැ කියලා එයා ඒ නාම රූප වලින් වෙන් වෙලා ඉන්න උත්සාහ කරනවා ඒ භාවනා යෝගියා කල්පනා කරනවා මේ නාමයට රූපයට අවුෙන්නේ නැතුව මම මොනවද කරන්නේ මේ නාම රූපයට අවුෙච්ච නැති කට්ටිය කවුද කියලා බලනකොට එයාට පුද්ගලයෝ දෙන්නේ කම්බෙනවා. ඒ පුද්ගලයෝ දෙන්න තමයි මේ ලෝකයේ ශ්‍රේෂ්ඨම පුද්ගලයෝ දෙන්න. මේ නාම රූප ධර්මතාවෙන් නිදාස් වෙච්ච දෙන්න. ගොඩාක් සන්තෝෂයෙන් සාමයෙන් ප්‍රීතියෙන් ඉවසිලිවන්තව මේ ලෝකයේ විවේක සුවෙන් ඉන්නේ ඒ දෙන්නා විතරමයි. පළවෙනි කෙනා තමයි ඉපදිච්ච පොඩි දරුවා. එයා නාමය හඳුරන්නෙත් නෑ, රූපය හඳුරන්නෙත් නෑ. එයා ගොඩාක් සන්තෝෂයෙන් ඉන්නවා. එයාට අසුචි ප්‍රශ්නයකුත් නෑ. මූත්‍රා ප්‍රශ්නයකුත් නෑ. ඒ ආහාර පාන වල ලුණු ඇඹුල් ප්‍රශ්නයකුත් නෑ. පාට ප්‍රශ්නයකුත් නෑ. ඇඳුම් ප්‍රශ්න මොකවත් නෑ. මිල මොදල් මොකවත් එයා දන්නේ නෑ. ඒ පුංචි දරුවා ළඟට ගිහිල්ලා රුපියල් 5000ක මුදලකුත් කිරි බෝතලයකුත් පෙන්වුවාම කිරි බෝතලේ වටිනාකම රුපියල් 20යි. නමුත් එයා රුපියල් 5000 ගන්නෙ නෑ. එයා කිරි බෝතලේ පැත්තට හත දික් කරනවා. එයා කිරි බෝතලේ ගන්න වෑයම් දරනවා නැකිට ගන්න බෑ. එයා දඟලනවා කොහොම හරි බිම දිගේ ගිහිල්ලා හරි කිරි බෝතලේ ගන්න. හේතුව එයාට නාම රූප ප්‍රශ්නයක් නෑ. එයාට තියෙන්නේ බඩගින්න නිවා ගන්න ප්‍රශ්නේ විතරයි. හැබැයි මේ මධ්‍යම ප්‍රදාවට එම නැත්තම් ලොකු මහත් වෙච්ච යම්කිසි මිනිසෙකුට ගිහිල්ලා කිරි බෝතලයකුයි රුපියල් 5000කුයි පෙන්නලා මේ දෙකෙන් මොනවද ඕනේ කියලා ආන්න කලින් ටක් ගාලා පැනලා 5000 ගන්නවා. එයා දන්නවා 5000 ගත්තා මේ ලෝකේ ඕන තරම් රසවත් කෑම කාලා මේ කය පිනවලා එයාට ඕන ඕන විදියට මේ ලෝකයේ සන්තෝෂයෙන් ඉන්න පුළුවන් කිරිබෝතලෙන් වැඩක් නෑ එයාට. එහෙනම් මේ ලෝකයේ ගොඩාක් සන්තෝෂයෙන් ඉන්නේ කවුද කියලා බැලුවාම අර පොඩි දරුවා. ඒ අත් දරුවා මේ ලෝකේ නාම රූපේ හඳුරන්නේ නැති නිසා එයාට මේ ලෝකයේ දුකක් නෑ. ඇලීමක් ගැටීමක් නෑ. එයාට තියෙන්නේ බඩගින්නේ ප්‍රශ්නේ විතරයි කෑම දුන්නාම එයා ඊට පස්සේ කිසිම දෙයක් ගන්නෑ. නැවත මේ භාවනා යෝගිය කල්පනා කරන ඊළඟට මේ ලෝකේ සන්තෝෂෙන් ඉන්නේ කවුද කියලා බැලුවාම මේ පොඩි දරුවා ලොකු වෙලා নানা ප්‍රකාර නාම රූප වලට අවු වෙලා විශාල වශයෙන් දුක් වේදනා කම්කටොළු වලට මුහුණ දීලා හැමදේම කලකිරීමෙන් අනිත්‍යතාවය දැකලා අත්හැරලා දුක නිවා ගන්න සසර දුකෙන් එතර වෙන්න භාවනා යෝගියෝ ඉන්න ඒ ශ්‍රමණයා එහෙම නැත්නම් ඒ තාපසයා තමයි ඊළඟට මේ ලෝකයේ ගොඩාක් සන්තෝෂයෙන් ඉන්න කෙනා ප්‍රශ්න ගැටලු ගොඩාක් අඩුවෙන් තියෙන කෙනා විවේක සුවයෙන් ඉන්නේ මේ පුද්ගලයෝ දෙන්නා කියන එක තමයි වැටහෙන්නේ. එනම් මේ ලෝකේ නාම රූප ප්‍රශ්නය හැමෝටම තියෙනවා. බොහොම අවමෙන් තියෙන්නේ කාටද මේ අත්දරුවාටයි ශ්‍රමණයාටයි විතරයි. එහෙනම් මේ දෙක වැටුණාම එයා මේ දෙන්නගෙන් එක්කෙනෙක් බවට එයා තේරුම් අරගෙන එයා ගොඩාක් සන්තෝෂ වෙනවා මමත් මේ දුර්ලභ ගණයේ පුද්ගලයෝ දෙන්නගෙන් එක්කෙනෙක් මමත් මේ නාම රූපවල තියෙන ඒ ප්‍රශ්නේ නිදාස් වෙන කෙනෙක් එහෙනම් මේ නාම රූප ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ කියලා බැලුවාම සෑම අංශුවක් තුළම සෑම පරමාණුවක් තුළම පවතින ප්‍රශ්නයක් එනම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ නාම අතර රූප හතර මේ ලෝකේ ඒක රාසි වෙන තැනම තැනම තවත් ඇති වෙන්නේ නාමයක් රූපයක් නේද? අපි පිටිකිලෝ එකක් අරගෙන ඇවිල්ලා ඒ පිටිකිලෝ එකෙන් අපි පාන් ඇදුවත් ඉදියාප්ප හැදුවත් බනිස් වර්ග ඇදුවත් කැවිලි හැදුවත් මේ ඔක්කම පාන් පිටිවල ආහාර මිසක් වෙන මොනවද? කොච්චර නාම රූප වෙනස් කරලා নানা ප්‍රකාර කැවිලි හදලා බනිස් වර්ග හදලා විවිධාකාර කෑම જાති හදලා කෑම 20ක් අපි කෑම මේසේ පිළියෙල කරත් ගුණය එකයි ඔක්කම පාම් පිටි. ඒ වාගේ මේ පඨවිය ආපෝ තේජෝ වායෝ කියන මේ නාම හතර රූප හතර අරගෙන මොනම දේ ඇදුවත් ඇදෙන්නේ නාමයක් රූපයක් මිසක් වෙන මොකවත් නෙමෙයි. අපි දන්නවා මේ පටවියෙන් තියෙන ගහක් අරගෙන අපි নানা ප්‍රකාර කැටයන් දාලා ඇදතල දාලා විවිධ ගෘහබාන් රදනවා. ඒ හැම එකටම නාමයක් රූපයක් නැන්ද? තියෙනවා. එහෙනම් මේ ලෝකයේ සතරමා භූතයා නාම රූප නිසා ඒගොල්ලෝ ඒක රාසි වෙන හැම තැනම නාම රූප ඇති වෙන බවත් ඒ නාම රූප ධර්මතාවය මේ ලෝකේ හැම තප්පරයක් ගානෙම නිර්මාණය වෙන බවත් මේවා මේ ලෝකයේ ඇලින් ගැටීම් වලට හේතු වෙන බවත් ප්‍රත්‍යක්ෂ කරගත්ත ඒ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා මේකෙන් නිදාස් වෙන්නේ කොහමද? දැන් මේක කලින් දැනගෙන හිටියේ නෑ. ගොඩාක් සන්තෝෂෙන් හිටියා. හැබැයි මේක දැනගත්තට පස්සේ දැන් සන්තෝෂයක් නෑ. එයා කලබල වෙලා කල්පනා කරනවා දැන් ප්‍රශ්නයක් තියෙනවා. මගේ නිදාස අයිමි වෙච්ච ප්‍රශ්නයක් තියෙන එකට උත්තරයක් ඕනේ. ඒ උත්තරය තමයි ඒ භාවනා යෝගියාට තේරෙනවා මේ ආස්වාසය කියලා නමක් ලැබුණා ඒ වාතයේම නැවත එළියට යනකොට ඒකට ආස්වාසය කියන්නේ ප්‍රාස්වාසය කියලා කියනවා. එතකොට මේ භාවනා යෝගියා තමන්ගේ සිත තමන්ගේ කය ඇතුලේ ඉඳලා බලනවා. ඇතුලට එනවා ආස්වාසය. මේ භාවනා යෝගියා තමන්ගේ සිත කය ඇතුලේ ඉඳලා එළියට ගින් අවකාශයේ ඉඳගෙන කල්පනා කරනවා අවකාශයෙන් වායුව ටිකක් මේ නාම රූපයේ ඇතුළට මේ බඹයක් විතර උස තියෙන කය ඇතුළට ගියා පිටත් වුණා කය ඇතුළට පිටත් වෙච්ච වාතය නැවත විශ්වයට අපි ළඟට ආවා අන්න ඇතුල් වුණා එන අයා මේ විශ්වය තමන් බවට පත් කරගෙන මේ විශ්වයේ තියෙන වාතය තමන් මේ කය තමන්ගෙන් පිටත කොටසක් අපේ වාතයෙන් පිටට පිටට යනවායි කියලා හිතනකොට අන්න එයා ආස්වාසය කියනකොට මෙයා කියන නෑ ප්‍රාස්වාස වුණා. තමන්ගේ කොටස එළියට ගියා කියනවා. මිනිසයා කියනවා දැන් ප්‍රාස්වාස වුණා කියලා කියනවා පිටත් වුණා නෑ. එයා කියන අපිට ඇතුල් වුණා මේක ආස්වාසය කියලා. එහෙනම් බලන්න මේ සිත වෙනස් කරනකොට මේ නාම රූප වෙනස් වෙන හැටි. මේ සිත වෙනස් කෙරුවොත් මේ නාම රූප ප්‍රශ්නේ විසඳෙන බව දැන් එයාට තේරෙනවා. එයා කල්පනා කරනවා මේ ඇතුලේ ඉඳලා බලනකොට තමයි මේ ඇතුලට එනවා කියන එක එන්නේ. එහෙනම් එළියේ ඉඳලා බැලුවාම අරයාගේ තුලට යනවායි කියලා කියන්නේ මෙයාට ඒක පිටත් වෙනවා. අපි යම්කිසි ගෙයක් ඇතුළත ඉඳගෙන එළියේදී බලනකොට අපට පේනවා මේ මිනිස්සු ඔක්කොම එලිමාන ඉන්නවායි කියලා. එලිමානේ ඉන්න මිනිස්සුන්ට පේනවා මේ මිනිස්සු ඔක්කොම ගේ ඇතුලේ ඉන්නවායි කියලා. මේක සාමාන්‍ය ස්වභාව ධර්මයක්. හැබැයි කාමරයක ඉරගෙදරක මිනිස්සෙක් දාලා ඉන්නවා. ඉස්සරහා ලොකු දොරක් තියෙනවා. ඒ හැම එකක්ම කම්බි ගාලා තිනවා. ඒ එළියේ ඉන්න නිලධාරීන් අර කූඩුවේ ඉන්න මිනිස්සයා දිහා බලනකොට මේ මිනිස්සයා වැරද්දක් කරලා කූඩුගත වෙලා ඉන්නවායි කියලා පේනවා. කූඩුවේ ඉන්න මිනිස්සයා හොඳට නිින්ද ගින් ඈරලා බලනකොට එයා කාමරයක ඉන්නවා ඉස්සර ලොකු දොරක් තියෙනවා දොරේ කම්බි දාලා තියෙනවා නිලධාරි ඔක්කොම කූඩුවේ ඉන්නවා වගේ එයාට පේනවා එයා කල්පනා කරන බලන්න කොහොම නිලධාරි ඔක්කොම කූඩු කරලා ඇත්ත කතාව මොකද්ද මෙයා කූඩුවේ ඉන්නවා අර මිනිස්සු මෙයා කූඩුවේ කියලා හිතාන ඉන්නවා මේ ඈරිච්ච ගම මෙයාට පේනවා මේ මිනිස්සු ඔක්කොම කූඩුවේ ඉන්නවා මෙයා නිදාස් වෙලා ඉන්නවා මැද තියෙන එකම එක දොරයි මේ දොර අපි වටා ගන්න මොන මට්ටමින්ද ඒකට අනුව කවුද කූඩු වෙන්න එක ගැන තීරණය කරන්න පුළුවන්. එයා කල්පනා කෙරුවත් මමයි මේ සීමාවල ඉන්නේ. මං සීමා සහිත කාමරයක ඉන්නේ. ඒගොල්ලෝ නිදාස් වෙන්නවා. ඒගොල්ලෝ එළියේ ඉන්නේ මමයි කූඩුවේ ඉන්නේ. Tamange සීමාව Tamanට පෙනුනේ නැත්නම් Taman Tamanට පේන්නේ දොර විතරනම් Tamanට පේනවා Taman නිදාස් ඉන්නවා. මේ මිනිස්සු ඔක්කොම කූඩුවේ ඉන්නවා කියලා. එහෙනම් මේ භාවනා යෝගියා තමන්ගේ සිත මේ ස්ථානවල තබනකොට මේකේ තියෙන කතන්දරේ එහෙම නැත්නම් මේ ස්වභාවය වෙනස් වෙනවා. මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේකට අවුෙන්නේ නැතු වෙන්නේ කොහමද? මේ නාමයට රූපයට අවුෙන්නේ නැතුව තමන්ගේ මේ සිත පවත්වන්න ක්‍රමයක් තියනවාද කියලා බලනකොට ආස්වාස ප්‍රාස්වාස ඉබේ වෙන්න ඇරියාම ඒක කෙරේ අවදානමක් ඇති නොකලාම ඇලෙන්න ගැටෙන්න යන්න නැතුව ඉටියාම මේ නාම රූප ප්‍රශ්නේ විසඳෙනවා අන්න බලන්න භාවනාව එයා කරන්නේ කෙරෙන්න අරිනවා එතකොට එන වායුවේ ප්‍රශ්නයකුත් නැහැ යන වායුවේ ප්‍රශ්නයකුත් නැහැ. ඒවට නංගන් මොකවත් නැහැ. හේතුව එයා මේක ගත්තොත් අන්න සංඥාව ගත්තා. මේක එයා දුන්නොත් සංඥාව දුන්නා. එහෙනම් දාණය ගන්න එකත් ප්‍රශ්නයක් දාණය දෙන එකත් ප්‍රශ්නයක්. ඇයි දුන්න කට්ටිය මේක දුන්නයි කියලා එකක් අල්ලාගෙන ඉන්නවා. ගත්ත කට්ටිය අපි දාණය ගත්තයි කියලා එකක් අල්ලාගෙන ඉන්නවා. කට්ටිය දෙන්නටම ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ ස්වභාවය එකම ආකාරයකින් නිර්මාණය වෙච්ච එකම ප්‍රශ්නයක්. අර ආස්වාස ප්‍රාස්වාස දෙකම වාතයේ උනාට එනකොට නමකුත් යනකොට නමකුත් කිව්වා වාගේ මෙතන තියෙන්නේ එකම ප්‍රශ්නයක් නම් දෙකක් තියෙනවා. දුන්නයි කියලා නමකුත් ගත්තයි කියලා නමකුත්. එහෙනම් මේ භාවනා යෝගියා මේ ආස්වාසයේ කියන නාම රූපේ ස්පර්ශ නොකර ප්‍රාස්වාසයේ කියන නාම රූපේ ස්පර්ශ නොකර මෙයා මේක ඉබේ වෙන්න ඇරලා වෙන බව විතරක් දැනගන්නවා එහෙනම් වෙන බව දැනගැනීම කියලා කියන්නේ ආපු දෙයක් දන්නේ නැහැ ගිය බවක් දන්නේ නැහැ එයා මධ්‍යස්ථගත වෙනවා අන්න නාම රූප ප්‍රශ්නෙන් එයා නිදාස් වුණා එහෙනම් මේ මධ්‍යම ප්‍රතිපදාව මෙයාට ප්‍රත්‍යක්ෂ වෙනවා මේ භාවනාව තුලින් ඇතිවෙනා වූ චර්යාව ගවේෂණාත්මකව විද්‍යාවෙන් දකිනකොට ආස්වාස කරන බව දැන ගැනීම ප්‍රාස්වාස කරන බව දැන ගැනීම කියලා කියන්නේ එයා නාම රූප දෙකක් දැනගන්නවා. එයාට ප්‍රශ්න දෙකක් තියෙනවා. ඇලීමේ ගැටීමේ ප්‍රශ්න. එහෙනම් මේ දෙක තුලින්ම යා නිදාස් වෙන ක්‍රමවේදය එයා විසින්ම එයා ඔයා ගන්නවා. එයාගේ ගුරුවරයා ආචාර්ය එයා බවත් එයා තේරුම් ගන්නවා. එහෙනම් සෑම භාවනා යෝගියෙක්ම භාවනා කරන්න වාඩි වෙනකන් තමයි යාට ගුරුවරේ කෝනේ මාර්ගෝපදේශකේ කෝනේ වාඩි වෙලා S2 පියාගත්තට පස්සේ එයාගේ ශ්‍රේෂ්ඨ ගුරුවරයා එයාට එයාමයි එයාට මේ මාර්ගය පිළිබඳ උපදේශනය දෙන මාර්ගෝපදේශකයන් වහන්සේ ඒ පුද්ගලයාට එයා මිසක් වෙන කවුද? එනම් මේ භාවනා යෝගියා ඇස් දෙක පියාගෙන කල්පනා කරනවා දැන් මම භාවනාව අවසන් කරන්න ඕනේ භාවනා කරනවායි කියන්නේ නාමයක් රූපයක් අවසන් කරනවා කියලා කියන්නේ ඒකත් නාමයක් රූපයක් ඇස් වැව්වයි කියලා කියන්නේ රූපයක් අපි කියනවා සමහර ඡායාරූප දැකලා මේක ඇස් දෙක පියාගෙන ඉන්නවා. ඒක රූපයක්. ඒක නමක් තියෙනවා. ඇස් දෙක අරගෙන ඉන්න ඡායාරූපේ මේක නම් ඇස් දෙක හැරගෙන මේක ලස්සනයි. එහෙනම් ඒ රූපේ මේ රූපයට වෙනස් ඒක වෙන රූපයක්. ඒකට වෙන නාමයකුත් තියෙනවා. මොකද්ද? ඇස් අරගෙන ඉන්න ඡායාරූපය. අරකේ නාමය මොකද්ද? ඇස් වාගෙන ඉන්න ඡායාරූපේ. එහෙනම් මේ සෑම ඉරියව්වක් තුලම නාම රූප අට ගන්න බව මේ භාවනා යෝගියාට තේරෙනවා. කල්පනා කරලා බලන්න මේ සිත නිවෙනකොට මේ සිතේ චිත්ත වීති ගණන අඩු වෙනකොට මේ තැම්පත් ස්වභාවය වැඩි වෙනකොට එයා ඉමින් ඉමින් ප්‍රඥාවට ලං වෙනවා. දැන් සියුම් දේවල් එයාට පේනවා. එහෙනම් මේ රූප මම හිතාගෙන සිටි ආස්වාස ප්‍රාස්වාසය තුල අට ගන්නවා. මේ සෑම අණුවක් තුලම අට ගන්නව නෑ. සෑම චලනයක් තුළ මේක අට ගන්නවා. මේ ඉරියව් හැම එකක්ම රූපයක්. අඟලක් ඇලවුනාම ගත්තාම ඡායාරූපේ එකක්. ඒ අඟල නැවත ඍජු වුනාම ගත්තාම ඒක තව ඡායාරූපයක්. ඇයි මේකේ අඟලක් ඇලවෙලා මේකේ අඟලක් ඇලවෙලා නැහැ. මේ අඟල නිසා මේ රූප දෙකක් බවට පත් වෙලා නාම දෙකක් බවට පොඩ්ඩක් ඇලවෙච්ච රූපය මේක කෙලින් හිටගත් රූපේ කියලා නාම දෙකකුත් ඇවිල්ලා එයාට තේරෙනවා මේ මදුරුවේ කෑ ගන්නකොට මේ කන ළඟට අත ගෙනියනකොට අන්න අත උස්සගත් රූපයක් ඇති වෙලා කන ඇල්ලුවාම කන අල්ලපු රූපයක් ඇති වෙලා මදුරුවා පළවා අරිනකොට පළවා අරින රූපයක් ඇති වෙලා අත පල්ලයට ගන්නකොට සෑම අඟලක් ගානෙම රූපේ වෙනස් වෙවි වෙනස් වෙවි ඇදෙනවා එහෙනම් මේ සෑම චලනයක් තුළම රූප ඇතිවෙවි නැතිවෙවි යනවා නාම ඇතිවෙවි නැතිවෙවි යනවා එහෙනම් මේ ලෝකේ නාම රූප ගොඩක තමයි මේ ඉඳලා තින්නේ කියන එක මේ භාවනා යෝගියා ක්‍රමක්‍රමයෙන් ප්‍රත්‍යක්ෂ කරනවා එහෙනම් අසකන දිවනාසය සමසිත කියන ආයතන අයෙම මේ ධර්මතාවයෙන් බලනකොට යාට පේනවා එහෙනම් මම දකින මේ රූපය මම මේක ඉලක්ක කරනකොට රූපේ වෙනස් වෙනවා. ඒක ළඟ තියෙන දේ දකිනකොට ආයේ රූපේ වෙනස් වෙනවා. ඇයි? ඉලක්ක කරන්න කරන්න අලුත් අලුත් රූප ඇති වෙනවා. ඒවට අලුත් අලුත් නාම ඇති වෙනවා. ඇස් දෙක අරගෙන ඉදිරියේ බලාගෙන ඉන්නවා. බලන්නේ පොල් ගාක් නම් රූපයක් ඇති වුණා. පොල් ගා ළඟ තියෙන පොඩි පැලේ බලනවා නම් රූපේ වෙනස් වුණා. ඒකට පොල් ගා කියන්නේ පොඩි පැලේ කියලා කියනවා. ඒක ළඟ නැවත තල්ගා තිබුණාම තල්ගා දිහා බලනකොට ඇස් දෙක කිසිම මොහතක සෙලෙව්වේ නැහැ. ඇස් පිය ගැව්වේ නැහැ. නමුත් බලන්න මේ අරගෙන ඉන්න ඇස් තුල මොතේ මොත අලුත් අලුත් රූප ඇති වෙන ඇති අලුත් අලුත් නාම ඇති වෙන ඇති එහෙනම් මේ ඇස සෑම තප්පරයක් ගානෙම රූප ඇති කරන බව ඒ රූප බිඳි බිඳි යන බව මේ භාවනා යෝගියා ප්‍රත්‍යක්ෂ කරනවා කෙනෙක් ඇවිල්ලා කියනවා බල්ලෙක් දිව්වයි කියනකොට අන්න බල්ලා කියන නාමය ඇහුණා බල්ලා පෙනෙනවා රූපේ නිකන් මැවිලා පේනවා වැව පැත්තෙන් ආවේ කියනකොට වැව කියන නාමය ඇහුණා වැව මැවිලා පේන රූපයක් පෙනුණා එහෙනම් මේ කන් වලට ඇයෙන සෑම ශබ්දයක් තුලින්ම නාම රූප ඇති වෙවි නැති වෙවි කැඩි කැඩි බිඳි බිඳි යනවා එහෙනම් අපේ දිවට දෙන සෑම ආහාරයක් ගත්තාම ඒ ආහාර ගන්නකොට මේ සෑම ආහාරයක් තුලම රස එක මට්ටමින්ම පවතින්නේ ගන්නකොට රසක් ඒක පස්වතාවක් විකනකොට ඒක තව රසක් 20 වතාවක් විකනකොට තව රසක් 50 වතාවක් විකනකොට තව රසක් ගිලිනකොට රසක් ගිල්ලාට පස්සේ රසක් එහෙනම් මේ මුඛය තුල තියෙන මේ ආහාරය ස්පර්ශ වෙන විකන සෑම තප්පරයක් ගානේ මොහොතක් ගානේ මේකේ රස වෙනස් වෙනවා. ඒ රස නාම රූප ඇති වෙවි නැති වෙවි යනවා. ස්පර්ශ ධර්මතාවයත් මේ ලෝකේ සෑම තප්පරයක් ගානෙම ඒ නාම රූප ඇති වෙවි නැති වෙවි යනවා. මනෝ සංචේත වශයෙන් මේ විඥාණයට ඇති වෙන චෛතසිකවල හැම චෛතසිකයක් තුළම නාමයක් රූපයක් ඇති වෙනවා. භාවනා කරන්න ඕනේ කියනකොට භාවනා කරන ඉරියව්ව රූපයක් නෙමෙයිද? ඒ අදාසට කියන නම අඳුන්වා දීම නාමයක් නෙමෙයිද? එහෙනම් ක්‍රියාපදයක් හෝ වේවා නාමපදයක් හෝ වේවා ඒ ඈම එකක් තුලම නාමපදයක් තියෙන බව මෙයාට තේරෙනවා. යන්න කිව්වාම ඇවිදින රූපය නාමයක් නෙමෙයිද? එහෙනම් ඉට ගන්න එපා ඇවිදින්න කියලා කියනවා. ඇවිදින එක පොතේ කියනවා ක්‍රියාපද කියලා. එහෙනම් මේ ඇවිදින ක්‍රියාව තුළ ඒ ඇවිදින ක්‍රියාවට අපි කියනවා මේ නාමයක් කියලා. ඇයි එයාගේ ක්‍රියාව අඳුන්වන්න අපිට නාමයක් නැහැ. කකුලක් උස්සනවා කකුලක් තබනවා ඒ කකුල තබනකොට අනිත් කකුල උස්සනවා උස්සපු කකුල තබනකොට තැබූ කකුල උස්සනවා එහෙනම් මේ ක්‍රියාව අඳුන්වන්න අපට වචනයක් ඕනේ ඇවිදිනවා කියලා කියනවා. එහෙනම් මේ ක්‍රියාව අඳුන්වන වචනයට අපි කියනවා නාමපදය කියලා. මේක පටිසෝතගාමි චින්තනය මේ ලෝකෝත්තර ගමන තුළ ක්‍රියාපදේ නාමපදේ බවට පත් වෙනවා නාමපදේ ක්‍රියාපදේ බවට පත් වෙනවා ස්ත්‍රී ලිංගයේ පුරුෂ ලිංගයේ බවට පත් වෙනවා පුරුෂ ලිංගයේ ස්ත්‍රී ලිංගයේ බවට පත් වෙනවා අපි කෙනෙකුට කතා කරලා මේ සත්වයා මේ අවබෝධ කරගත්ත ධර්මය තමයි කියනකොට මේ සත්වයා කියලා කියන්නේ කාටද? ස්ත්‍රියටද පුරුෂයාටද? නෑ දෙන්නටම පොදුයි. එහෙනම් මේ නාම රූප ධර්මතාවය මේ ලෝකේ සෑම ක්‍රියාවක් තුළම සෑම වචනයක්, ශබ්දයක් තුළම හැම අවස්ථාවකම ඇති වෙවි නැති වෙවි යන බව මේ ආයතනයෙන් ආයතනයට යා ගවේෂණය කරනවා පරීක්ෂා කරනවා එයාට තේරෙනවා තථාගතයන් වහන්සේ දිව්‍ය ලෝකේ වස්වසන කාලය තුල අභිධර්මයේ දේශනා කළා. අරූපාවචර සිත් රූපාවචර සිත් කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ මේ ධර්මය. අන්න යා අභිධර්මයේ දැන් ප්‍රත්‍යක්ෂ කරනවා මේ නාම රූප ධර්මයේ තුලින් මේ ආස්වාස ප්‍රාස්වාසයේ තුලින් එයා ක්‍රමක්‍රමයෙන් අභිධර්මයට ලං වෙනවා. මේ රූපාවචරය රූප ඇතිවෙවි නැතිවෙවි යනවා. මේ අරූප වෙනවා රූප වෙනවා. එනනම් මේ රූපාවචර ධර්මයක් අරූපාවචර ධර්මයක් රූපාවචර චෛතසිකයක් අරූපාවචර චෛතසිකයක් ක්‍රමානුකූලව මෙයාට ප්‍රත්‍යක්ෂ වෙනවා. එහෙනම් මේ ලෝකේ හැම තැනම තියෙන්නේ රූපාවචර චෛතසික පාලවීමන් අරූපාවචර චෛතසික 15මන් එහෙනම් ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින්ම මේ රූපය ඇතිවෙවි නැතිවෙවි යනවා මේ නාමය ඇතිවෙවි නැතිවෙවි යනවා එහෙනම් මේ දැනගන්න මොහොත තුලම රූපාවචර සිත් අරූපාවචර සිත් 15 වෙවි ඇතිවෙවි නැතිවෙවි යනවා එයා අභිධර්මයට ප්‍රත්‍යක්ෂ වුණා ඒ කියන්නේ එයා මේ සිත ගොඩාක් පල්ලෙයා මට්ටමට ගෙනිච්චා. එයා ප්‍රඥාවත් එක්ක ගනුදෙනු කරන ආර්ය ශ්‍රාවකයෙක් බවටපත් වෙනවා. එහෙනම් මේ ධර්මතාවය අපි තේරුම් ගත්තොත් විතරයි මේ ආනාපාන සතිය තුළින් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්නේ. කිසිම වැඩක් ගන්න බැරි කෙනෙකුට අවබෝධයක් නැති කෙනෙකුට අපි දෙනවා පාම් පිටි කිලෝ එකක් මේකෙන් කැමැති එකක් හදන්න කිව්වම එයා කැමැති එක තමයි ඒක නැවත කාටරි වැඩක් ගන්න පුළුවන් විදියට ඒක හොතලා පරිස්සමෙන් තියෙන එක. ඇයි යා දන්නේ නැහැ ඒකෙන් වැඩ ගන්න. හැබැයි හොඳ දක්ෂ කෝකියෙකුට ගෙන් ඒක දුන්නාම එයා මුරුක්කු හදනවා. ඒකේ নানা ප්‍රකාර කැවිලි જાති හදනවා, ලැවරිය හදනවා, ඉදියාප්ප හදනවා, පිට්ටු හදනවා, තෝසේ හදනවා, පාන් හදනවා, බනිස් හදනවා. එයා ඒ පාම් පිටු වලින් කොච්චර වැඩ ගන්නවද කියලා කිව්වොත් සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලයේ සකු르දාගාමි මාර්ගයේ සකු르දාගාමි ඵලය අනාගාමි මාර්ගය අනාගාමි ඵලය අරියත් මාර්ගය අරියත් ඵලය කියන මේ හැම ආහාරයක්ම එයා පිසිනවා මේ හැම ඵලයක්ම එයා මේ නාම රූප වලින්ම හදා ගන්නවා එයා දන්න මේ නාම රූප වලට ඇලෙනවා ඇලෙන එකනේ නවත්තන්න ඕනේ. එහෙනම් එයා නවත්තර නවත්තන ප්‍රතිශතයට එක එක පුද්ගලයෝ එයා තුලින් නිර්මාණය වෙලා ඒ පුද්ගලයෝ හට දෙනාම එයා බවටපත් වෙලා අරියත් බෝධියට සමවදිනවා. එහෙනම් බලන්න මේ නාම රූප ධර්මතාවයෙන් වැඩ ගන්න බැරි අඥානයකට දුන්නාම එයා ඒක හොතලා තියලා නිකා ඉන්නවා එයා ඒකෙන් වැඩක් ගන්න එහෙනම් ප්‍රඥාවන්ත ශ්‍රාවකයෙකුට ආර්ය කුල පුත්‍රයෙකුට මේක දුන්න ගමන් එයා දන්නවා අනේ මේක වටිනා පිටිවර්ගයක්. මේ නාම රූපේ නිකන් තියලා බෑ මේක තුල තමයි හැලෙන එක ගැටෙන එක ප්‍රශ්නේ තියෙන්නේ ඇලීම ගැටීම නවත්තන නාම රූප ඕනේ මගේ පෙර වාසනාවට මට කෝටි ගණන් නාම රූප ලැබිලා අදන්නම් කෑම කියලා දැන් එයා පටන් ගන්නවා ಗುಣධර්ම හදන්න ප්‍රතිපatti හදන්න එහෙනම් එයා දූතාංග හදනවා ඒක තුලින් මම මේක මේම රකින්නවා මම මේක මේම කරනවා මේ මේ විදියට මම මේක තුල ගනුදෙනු කරනවා කියලා নানা ප්‍රකාර රසවත් ආහාර පානය නිර්මාණ කරනවා ಗುಣධර්ම නිර්මාණය කරනවා සිල් නිර්මාණය කරනවා සමාධි නිර්මාණය කරනවා සෑම නාමයක් රූපයක් තුලින්ම එයා දක්ෂ ආහාර දහස් ගණන් ලක්ෂ ගණන් හදලා එයත් ආහාරයේ සංසිඳවා ගන්නවා. මොකද්ද යාට තියෙන ආහාරය? මේ පංචකාමයන් පිළිබඳව තියෙන ප්‍රශ්නය සංසිඳවා ගන්නවා. එයා බඩගින්න නිවාගත්ත කෙනෙක් වෙනවා. මොනවද නිවාගත්තේ? මේ ආයතන අය තුල තිබිච්ච පිපාසය නිවාගත්තා. කුසගින්න නිවාගත්තා. එයා අරියත් කෙනෙක් බවටපත් වුණා. එයාට පංචකාමයන් පිළිබඳ බඩගින්නක් නැහැ. අවශ්‍යතාවයක් නැහැ පිපාසයක් නැහැ එයා ආහාර පාන අරගෙන සෑයීමටපත් වෙච්ච නිවිච්ච රාතෙක් බවටපත් වෙනවා එහෙනම් මේ ආනාපාන සති භාවනාව කියලා කියන්නේ අපගේ ජීවිත කාලය තුල අපට තේරුම් ගන්න බැරි උත්තරීතර ගැඹුරු ධර්මතාවයක් එහෙනම් මේ ධර්මතාවය ඇයි අපි දිගටම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා බැලුවාම අපි දන්නේ නැහැ අපේ කය ඇතුළට යන ආස්වාසය තුළ තියෙන ධර්මතාවයන්. අපි දන්නේ නැහැ මේ කයෙන් පිටතට යන ප්‍රාස්වාසයේ තියෙන ධර්මතාවයන්. මේ ලෝකේ හැම ධර්මතාවයක්ම ස්පර්ශ කරන්න පුළුවන්. අපේ සෑම අඩුපාඩුවක්ම හදා ගන්න පුළුවන්. මේ ආස්වාස ප්‍රාස්වාසය තුලින් අපිත් නිවිලා මේ ලෝකෙත් නිවන්න පුළුවන් ඒක තමයි තථාගතයන් වහන්සේ මේ සතර සටිපට්ඨානය තුලදී මේ ආනාපාන සූත්‍රය තුලින් ධර්මයක් දේශනා කරනවා ඒක තමයි මේ ආනාපාන සතිය වඩලා මේ ආනාපාන සතිය කායානුපස්සනාව කරලා මේ කායානුපස්සනාව නැවත වේදනානුපස්සනාව කරලා මේ ආනාපාන සතිය නැවත ධම්මානුපස්සනාව කරලා මේකම චිත්තානුපස්සනාව කරලා විදර්ශනාව කරගෙන මේකෙන්ම rahat වෙන්නත් පුළුවන්. එහෙනම් ආනාපාන සතිය තුලින් අපගේ භවය නවත්තන්න පුළුවන්, අපේ වැඩනිමා කරන්න පුළුවන්. එහෙනම් අවසාන සූත්‍ර දේශනාව අවසාන කමඨාන කියලා අපිට මේක කියන්න පුළුවන්. එහෙනම් අපගේ ජීවිත තුළ අපට ලැබිච්ච උත්තරීතර සූත්‍ර දේශනාව කියලා මේ ආනාපාන සතිය නිර්වචනය කරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අද දින අපේ සාකච්ඡාව තුළට අපි වාජනය කළේ ආනාපාන සති සූත්‍රය තුලින් ආනාපාන සති භාවනාව තුළින් නාම රූප ධර්මයන් වටාගන්නේ කොහමද මේ භාවනා යෝගියා නාම රූප ධර්මතාවයන් ප්‍රත්‍යක්ෂ කරගන්නේ කොහමද කියන එක මේක ශ්‍රවණය කරලා මදි. මේක අත්දැකීමෙන් කරන්න ඕනේ. මේක ක්‍රමානුකූලව මේක වඩන්න ඕනේ. තමන්ගේ ජීවිතය තුළ මේ භාවනාව වඩනකොට මේක ඇහිච්ච දේ මට ප්‍රත්‍යක්ෂ වෙන දේ දෙක එකයිද කියලා සංසන්දනය කරලා බලන්න ඕනේ. මේ නාම රූප ධර්මතාවයේ පිළිබඳ තිබෙන ප්‍රඥා අවබෝධය මේක මේ බඹයක් විතර උස තියෙන මේ කය තුලින් ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ අවබෝධයක්. මේ ධර්මතාවය ස්පර්ශ කරලා මේක තමන්ගේම තමන්ටම අයිති ප්‍රත්‍යක්ෂ ඥානයක් බවට පත් කළොත් විතරයි තවත් කෙනෙකුගේ නාම රූප ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන්. තවත් කෙනෙකුගේ ලෝකෝත්තර ගමනකට උදව් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ආගත්ත ධර්මයක් කියනවා මිසක් ඉතිහාස ධර්මයක් මිසක් ඒක ප්‍රත්‍යක්ෂ ධර්මයක් වෙන්නේ නැහැ. අපි කොච්චර ගැඹුරු ධර්මයක් ආගෙන ඒ ධර්මය නැවත දේශනා කරනවා නම් ඒකත් ඉතිහාස ධර්මයක් වශයෙන් තමයි නාම රූපගත වෙන්නේ. ප්‍රත්‍යක්ෂ කරගෙන දේශනා කරුවා මේක ඉතිහාස ධර්මයක් නෙමෙයි ඒක ප්‍රත්‍යක්ෂ ඥානයක් ප්‍රත්‍යක්ෂ ධර්මයක් වෙනවා. ඒකට තමයි සද්ධර්මය කියලා භාග්‍යතුන් වහන්සේ නම් කළේ. එහෙනම් මේ ශ්‍රවණය කරපෝ ධර්මය මේක අපි ප්‍රත්‍යක්ෂ ධර්මයක් කරගත්තොත් මේක ශ්‍රී සද්ධර්මයක් වශයෙන් අපට මේ ලෝකෙට දේශනා කරන්න පුළුවන්. මේක ප්‍රත්‍යක්ෂ නොකරුවොත් අපි මේක තවත් කෙනෙකුට කියලා දෙනකොට මේක අවවාද අනුශාසනා ලැබලා දෙනකොට ඉතිහාස ගුරුවරයෙක් වාට අපටපත් වෙන්න පුළුවන්. එහෙනම් අපි ඉතිහාස ගුරුවරු නොවෙමු. තථාගතයන් වහන්සේගේ ඒ ආර්ය ශ්‍රාවකයෝ වෙමු. මනස ශ්‍රවණය කරන ශ්‍රමණයෝ බවට පත් වෙමු කියන අදිස්ථාන සිතින් අපි මේක ගවේෂණය කරලා මේ ආනාපාන සති සූත්‍රයේ තුලින් මේ නාම රූප ප්‍රඥාවට සමවැදිලා ප්‍රත්‍යක්ෂ කරගත්තාම මේ ආගත්ත ධර්මය සද්ධර්මය බවට පත් වෙනවා මම මේ මේක ආගත්තා ඒ ආගත්ත දේ මම පුරුදු කළා පුරුදු කරපු දේ ආගත්ත දේ එකම දෙකම එකයි කියලා ප්‍රත්‍යක්ෂ කළා ඒක ඕගොල්ලන්ටත් මම කියන්න කැමතියි. ඕගොල්ලොත් පුරුදු කරන්න කියලා කිව්වම මේ කියලා තියෙන ඉතිහාස කතාවක් නෙමේ සද්ධර්මය. මේක තමයි නිවන් පණිවිඩය තථාගතයන් වහන්සේ දේශනා කරනවා ආගත්ත දේ පුරුදු කරලා පුරුදු කරගත්ත දේ ප්‍රත්‍යක්ෂ කරලා ඒ ප්‍රත්‍යක්ෂ කරගත්ත දෙයින් නිවීමක් ඇති වුණා නම් ඒක කියන්න ඒක තමයි ධර්මය කියලා කියන්නේ එහෙනම් ඔබ වහන්සේලා අද ඉඳලා මේ හාගත්ත හැම දෙයක්ම ප්‍රත්‍යක්ෂ කරන්න ඒක සද්ධර්මය බවට පත් කරන්න මේ විඥාණය තුල පවතින නිර්වාණ පණිවිඩ බවට පත් කරන්න සෑම තප්පරයක් ගානෙම ඉතිහාසය අයින් කරලා ඉතිහාසය වෙනුවට සද්ධර්මයක් ස්ථාපිත කරන්න. එහෙනම් මේ ශ්‍රවණය කරපු ධර්මය අපගේ ජීවිත කාලය පුරාම කමඨාණක් වෙන්න ඕනේ. හේතුව ආයතන 6 කොයි වෙලෙත් අපි විවෘතව තබාගෙන ඉන්නවා. එහෙනම් මේ ආයතන අය තුලින්ම නාම රූපය ඇති වෙවි නැති වෙවි යනවා. මේ අසකන දිවනාසය සමසිතට ස්පර්ශ වෙන තරමක් වෙන්නේ නාම රූප ධර්ම දැනගන්න තරමක් දැනගන්නේ නාම රූප ධර්ම එහෙනම් මේ කමඨාන මේ නිර්වාණ පණිවිඩය අපේ කයේ කොටසක් බවට පත් කරන්න ඕනේ මේ විඥාණය තැම්පත් කරගෙන සෑම තප්පරයක් ගානේ මෙනෙහි කරන ධම්මපදයක් බවට පත් කරන්නට ඕනේ තථාගතයන් වහන්සේ සෑම තප්පරයක්ම සීකරනවා වාගේ මේ ආනාපාන සතිය තුළ මේ දේශනා කරපු ධර්මය සෑම මොහොතක්ම සීකරන්න ඕනේ. ධර්මයේ සීකරන හැම මොහොතෙම ධර්මයේ තුලින් තථාගතයන් වහන්සේ අපට සී වෙනවා. එහෙනම් අපි මේ ධර්මයේ නැවත නැවත සීකරමු නැවත නැවත පුරුදු කරමු අපගේ ජීවිත කාලය පුරාම මේ ධර්මය අපගේ නිවා මාර්ගයක් කමඨාණ කරගනිමු එහෙනම් මේ නාම රූප ධර්මතාවයේ ආයතන හයේම ප්‍රශ්නයක් සෑම මොහොතම අපි මුණ දෙන ප්‍රශ්නයන් අපි තුල සදාකාලෙම පවතින ප්‍රශ්නයක් නිවීමෙන් විතරක් නිදහස් වෙන්න පුළුවන් ප්‍රශ්නයක් එහෙනම් මේ తප්පරේ ඉඳලාම අපි මේ කමඨාන වඩලා මේ නිර්වාණ පණිවිඩයට අනුව අපේ ජීවිතය අඩගස්සලා අපි මේ නාම රූප ධර්මතාවෙන් නිදාස් වෙච්ච ශ්‍රමණයන් වහන්සේ වශයෙන් එහෙම නැත්නම් අත්දරුවේ කුඩා ලදරුවෙක් බවට පත් වෙලා මේ ධර්මතාවෙන් නිදාස් වෙමු. එහෙනම් මේ නිර්වාණ පණිවිඩයේ මේ කමඨාන අපගේ ජීවිත කාලය තුල අපගේ කමඨාන බවට පත් වෙලා නිවන් පණිවිඩය බවට පත් වෙලා නිතර නිතර 100ට මතක් වෙලා සෑම තප්පරයක් ගානෙම මේ කමඨාන වඩලා මේ ධර්ම දේශනාවට අනුව ජීවත් වෙලා නාම රූප ධර්මතාවලින් නිදාස් වෙලා ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරලා මාර්ගඵල නිවන් අවබෝධය පිණිස සංසාර විමුක්තිය පිණිස කෙලෙස් ධර්මයන්ගේ විමුක්තිය පිණිස නාම රූප ඇලීම් ගැටීම් වලින් නිදාසන් විමුක්තිය පිණිස මේ නිර්වාණ පණිවිඩය කමඨාන ඔබ සියලු දෙනාටත් අපටත් හේතු ආසනාම වේවායි කියලා සාදුකාරයක් දෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.